ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් මේ මේ වැඩමුළුවේ ප්‍රධානම අර්ථය වෙන්නේ සතිපට්ඨානයයි. ඉතින් සතිපට්ඨානය කියුවාම සිංහල බෞද්ධයා බොහොම ගෞරවයෙන් පිළිගන්න වචනයක්. ඒක අඩුගානේ සතිපට්ඨාන සූත්‍රයේ කියුවත් ඇති ඒ තරම්ම ඒක බොහොම ආනිසංස ජායකයි කියන එක අපි කියවන විතරක් නෙවෙයි ඉතින් එහාට ගිහිල්ලා හැකි තාක් දුරට පරියන්ක සක්මනේ ඉදින්දා වැඩ වශයෙන් ප්‍රායෝගිකව යොදාන බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්නේ සතිපට්ඨාන සූත්‍රය නෙවෙයි අපි වෙන සූත්‍රයක් ගන්නෙ. නමුත් මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිය පිටුන එකයි. ඉතින් අපිට දැනගන්න වෙනවා එහෙම නැත්නම් ප්‍රශ්න කරන්න වෙනවා ඇයි මේ තරම්ම අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා සීලයක පිළිහිටලා සම්පූර්ණ අනුන්දෙන බතක් වළඳගෙන මේ විදිහට අපි පේවෙන්න පෙළ ගැහෙන්න අවශ්‍යතාවය මොකද්ද සතියේ සතිමත් වීම සඳහා මෙච්චරම ඇයි පෙළ ගැස්වීම අවශ්‍ය වෙන්නේ ඒකට කියන්න තියෙන අපි ඒ තරම්ම එදිනදා ජීවිතයේ අසත්‍යමත් නිසායි. අපි ඇබ්බැහියට පුරුද්දට එදිනදා ජීවිතේ කරන්නෙම අසතියෙන් ගත කරන එක. ඉතින් ඒක නිසා සතිය හඳුන්ලා දෙනකොට අපිට සම්පූර්ණ අපි සාමාන්‍ය කියන ඉස්සෝදානාලා බඩ විරේක කරලා හඳුන්ලා දෙන්න වෙනවා. ඒක තමයි මේ සර්වචන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ මුලදී ඒ අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත කියලා පරිසරය පිළිබඳ විශේෂයෙන් මතක් කරලා තියෙනවා. ඒක විශේෂයෙන්ම කාන්තාපක්ෂේ දිහා බලනකොට අපි නිසරණවනේ මේ වගේ ඉඩපාඩුවක් කරන් දීම විශාල ප්‍රයත්නයක විශාල සංවිධානයක ප්‍රතිඵලයක්. මම කියන්නේ පූර්ණ අරණ්‍ය තත්ත්වය අපිට දෙන්න පුළුවන් කියලා. නමුත් අපි අද්දරට අවිලා ඉනවා. අපි බලනවා පුළුවන් තරම් ඒක පාවිච්චි කරන්න. ඉතින් ඇත්තටම පහුගිය වැඩමුළුවේදී අපි දැකපු දුර්ලකම් තමයි මේ යට තට්ටුවේ දෙන සද්ද. උයනකොට අරහිමේ එන සද්ද නිසා ගිය පාරකෙත් කියලා තිබුණා. අපි මේ වැඩේ කරගන්නකම් කරුණාකරලා නිස්සද්ද වෙන්නයි කියලා. නමුත් මම මෙතෙන්දි කියන්න කැමතියි ඒ දායකයෝ ඉලියලා තිබුණා මේකේ වැරද්ද තියෙන්නේ මේ කුස්සිය උඩ භාවනා මධ්‍යස්ථානයක් හදපු එකේ මෙතන භාවනා කරන්න එපයි කියලා. ඒ තරමටම ඒ 10ක පක්ෂයේ කිසිසේත්ම මේ සඳහා හැඩ ගැහෙන්න කැමති නැහැ. නමුත් අපිට තියෙනවා ඒ தত্ত্ব යටතේදී අපින් චෝදනාවක් නැතුව හැකි විදිහට මේ කාලය පාවිච්චි කරන්න. ඒ නිසා අපිට පරිසරයේ දී ඇති දේවල් වලින් අපිට සන්තෝෂ වෙන්න වෙනවා. දෙක තමයි මේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා මේ භාවනා ශාලාවට කියන්නේ රුක්කම ශූන්‍යාකාරය කියලා ආරණ්‍ය කියලා කියන්නේ වන ලැබක් රුක්ක මූලයක් කියලා කියන්නේ ගහක් මුල ඊට පස්සේ ඉරියව් හතරෙන් මේ ඉඳගෙන ඉන්න ඉරියව් තමයි සර්වචනාංශේ මේ සතිපට්ඨානය ගැන කතා කරනකොට ආදුනිකයට විශේෂයෙන් හඳුන්ලා දෙන්නේ ඒ නිසා පල්ලංකම් ආභුචිත්වා කියලා පළඟ බැඳ වාඩි වෙලා උජුං කායම් පනිදාය උඩුකය ඍජු තියාගෙන සත් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතිය පෙරමුණේ තබාගෙන කියන එක තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි මෙතෙන් එනකොට ඇත්තට මේ කියන්න ඕනේ විස්තරවල ලොකු මාතෘකා කියවිලක් සිද්ධ වෙනවා. වෙන විදිහට කියනවා නම් ඒ මූලික පරිසර දෙක අරන්නේ අරන්නේටපත් වෙලා කය තැම්පත් කරගත්තට පස්සේ උඩුකය ඍජුව තියාගෙන සත්‍ය පෙරමුණේ තබා ගැනීම කියන එක තමයි මේ ටිකක් අවධානය කරලා දෙන්න ඕන වෙන්නේ. ඒ මොකද ඒ වචනේ මේ සාමාන්‍ය සම්ප්‍රදානුකූල අර්ථකථනයේදී කියන්නේ සතිය මූල ඉස්සරහින් තියාගෙන කියලා. උඩුතලේ තියාගෙන කියලා. නැත්නම් නාසිකාග්‍රේ තියාගෙන කියලා. ඒක නිසා ඒක උපරිමුඛං එහෙම නැත්නම් පරිමුඛේ කියන වචනෙට මුඛේ කියලා මූණටත් කියනවා කටටත් කියනවා. කටට උඩින් නැත්තම් මූණ ඉස්සරහා කියන අදහස් තමයි සාමාන්‍ය අර්ථකථන දෙන්නේ. නමුත් සතිය පිහිටවන්න උපරිමකම ගිය යුතු නැහැ. සක්මන් කරනකොට පයේ පිහිටන්නත් පුළුවන්. පිම්බීම හැකිලිම කරනකොට උදරයේ පිහිටන්නත් පුළුවන්. ඒ නිසා ඒක අර්ථකථන දෙන්න තියෙන්නේ අනෙකුත් චෛසික ධර්ම අතර සතිය ඉස්සරහින් තියාගෙන කියලා. වෙන විදිහට කියනවනම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා දිනු කරන්න හදන ඉන්දිය ධර්මවල අපි මෙතනදී සද්ධාවත්, වීර්යවත් සමාධියවත් ප්‍රඥාවක් නෙවෙයි ඉස්සරහින් කියන්නේ ඉස්සරහින් කියන බලාපොරොත්තු වෙන්නේ සතිය. ඉතින් ඒක තමයි මුලදිම මේ වැඩමුළුවේ තේමාව වශයෙන් සතිපට්ඨානය කියලා කිව්වේ. ඒ නිසා අපේ වැඩ පිටිවලදී කොච්චර අතුරු ආන්තර ආවත් හිරිහර වුණත් භවනා හරියට සාර්ථක වුණත් ඒ බව දන්න සතිය තියෙනවනම් සාර්ථකයි. සතිය නැති වුණොත් ඒ කියන්නේ එළින දේවල් වල රණ්ඩු කරලා එළින දේවල් වල හොඳ විතරක් බලාපොරොත්තු නරක බලාපොරොත්තු නොවි එතකොට වෙන්නේ මොකද්ද අපි අර සතිය නිර්වචනයට හානි කරනවා ඒක නිසා වචනෙන් කියනවා කියන තේනේ භාවනා වැඩමුළුවේදී සමාධිය ඇති කර දෙන්නම් කියන පොරොන්දුවක් ඇත්තෙම නැහැ පොරොන්දු වෙලා පොරොන්දු කරලා දෙන්න හදන්නේ පුළුවන් තරම් සතිය කියන එක නිර්වචනය කරලා දෙන්න. ඉතින් ඒ නිසා එහෙම පරියන්කික වාඩි වෙලා සතියට නැත්නම් තවත් වචනයක් මේකට එකතු කරන අප්‍රමාදී කියලා කියන්න පුළුවන් මේ දෙක සමාන වචන වශයෙන් ਸਰවචනanse පාවිච්චි කරන්නේ ත්‍රිපිටකේ අප්‍රමාදයේ සඳහා ප්‍රධානම වෙනස එවන්තන් එදිනදා ජීවිතයේ ඉඳලා සතිය වඩන තැනට එනකොට ප්‍රධාන වෙන තමයි එදිනදා ජීවිතයේ අපේ හිත ඉඳුරන් හා බැඳිලා බාහිරයට දුවන එකයි කරන්නේ සතිය පිහිටවන කොට ඇතුළට ගන්න එකයි කරන්නේ. එච්චරයි මේකේ තියෙන ආරම්භක වෙනස. එහෙම නැත්නම් අපි මේ වටේ ඇවිදා ඉඳලා මේ වෙලාවට සතිය පිහිටලාට මේ ගියේ ඇතුළට එනවා. එලිපත්ෙන් ඇතුළට යනකොට සතිය එලිපත්ෙන් එළියට ගියා නම් ඒක විචිප්ත මනසක්. එහෙම නැත්නම් හිත පිට යෑමක් ආදි වශයෙන් සඳහන් වෙනවා. ඒක නිසා වාඩි වෙලා පරියන්කේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත දාලා මම මෙතන දැන් වාඩි වෙලා ඉන්නවා කියලා ඒහි හිත පවත්වන්න පුළුවන්. දන්නවනම් මම දැන් මෙතන ඉන්නවා කියලා මේක තමයි සතියේ ප්‍රවිෂ්ටි. මේක තමයි මංගල අවතරණය. ඒ නිසා සතියට දොර ඇරදීමක් කරන්නේ ඉන්නේ ඉරියව්වේ හිත පවත්වන එක. ඉතින් ඒක බැරි නම් තමන් ඉන්නේ ඉරියව්වේ හිත පවත්වන්න බැරි නම් එයා භාවනාවට අබහුවයි කියලා කියයි. ඒකෙන් තමයි ඉර ඇඳෙන්නේ එහෙම නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්ව හිත පාත් ගන්න පුළුවන් නම් භාවනාවේ බහුවයයි බහුවයයි කියලා කියන්නේ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ගොඩාක් තව තියෙනවා මේක ඒකාග්‍ර කිරීමේ එකලස් කිරීමේ වැඩ සුසර කිරීමේ වැඩ රාශිය රාශියක්. ඒ ටික තමයි මේ කමටහන් කියලා කියන්නේ. ඒ නිසා පළවෙනියෙම තියෙන්නේ වාඩි වුණාට පස්සේ ඉන්න ඉරියව්වේ හිත පවත්තන එක. ඉතින් මේක හොඳට වර්ධ ගැනීම සඳහා ලොකු ස්වාමීන් වහන්සේගේ වචන දෙකක් මම ඉස්සරහින් තියෙනවා. එකක් තමයි හිත කයේ පැවැත්වීම සඳහා වාඩි වෙලා තමන් සමබරව වාඩි වෙලා ඉන්නවාද කියලා ඇඟ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඇස් දෙක වහගෙන හිත ඇතුළට දාගෙන තමයි සමබරව වාඩි වෙලා ඉන්නවාද කියලා. ඊට පස්සේ ශරීරයේ තියෙන සෑම මස් පිඩුවක්ම ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන දඬු කරන්න එපා. ඒ දේ පුළුවන් නම් ඒ දේ ගැන කරන කයට හිත ගත්තට පස්සේ සහැල්ලුව වාඩි වෙලා සමමිතිකව වාඩි වෙලා ඒ සහැල්ලු බව අත්දකින්න පුළුවන් නම් සතිය කියන්නේ හුදු විනෝදාංශයක් මිස ඒක දඬු කඳේ ගැහිමක්වත් කටුබෙරේ පෙරලිලක්වත් නෙවෙයි. ඉතින් මේක විතරමයි නිතරම ආධුනිකයෙක් වශයෙන් තේරුම් අරගන්න ඕනේ. ඔයලෙම වෙලාවක තමයි පරියන්කයක් සඳහා ඉඳගෙන හිටියා හෝ කොහේ හරි ඉන්න ඉරියව්වට හිත යොදලා ඒකේ සැහැල්ලුකම හැම වෙලාවෙම නම් සැහැල්ලුකම හම්බ වෙන්නේ නැහැ. පුළුවන් තරම් සැහැල්ලු වෙලා ඒකට හිතියෝ දාන ඉන්න පුළුවන් එක ගැඹුරු භාවනාවක්. මේකට කායනුපස්සනාව කියලා කියනවා. මෙන්න මේ කායනුපස්සනාව දිගේ එක එක්කනාගේ උපනිෂ්ඨ සම්පත් අනුව ගොඩාක් තව පිරිසුදු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා පළවෙනියෙන්ම ආධුනිකෙක් වශයෙන් උත්සාහ කළ යුත්තේ එම පරියන්කේ වාඩි වෙලා පරියන්කේ පටල වෙන එකයි. මේ නිසා විනාඩි කීපයක් ගියත් ගණන් ගන්න එපා. ඒ බුදුරජාන් වහන්සේගේ රූපය අපි තියාගෙන ඉන්න නිසා ඒක පේනවා සරුවචනාංශේ කොච්චර සහැල්ලු කොච්චර සම්පිචිකව තමන්ගේ හිත කයට යොදාගෙන ඉන්නවාද කියලා ඉති ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම නිරූපණය තමයි සමාධි බුදු පිළිමේ මහමෙවුනාවේ තියෙන ඒ ඒ ගලත් භාවනා කරනවා වගේ පේ. ඉතින් මේ වගේ තමන්ටත් ඒක ගන්න පුළුවන් නම් ඒක හොඳ ප්‍රවිෂ්ටයක්. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට බාධාවල් එනවනේ. ශබ්ද ඇහෙනකොට හිත දුවනවා, වේදනාව එනකොට හිත දුවනවා, හිතවිලි දිගේ හිත දුවනවා. ඒක ඉව නලකන්න බෑ. ඒක තමයි අපිට මේ පරිසරයේ සංඝ සම්පූර්ණ වෙනකොට එන යම් යම් අතුරුාන්තර. ඒක ඉව නැති තැනක් නෑ. ලෝකේ කොහෙ ගියත් ඒව යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ නිසා අපි ඒව එනකොට ඒවට හැප්පෙන්නේ නැතුව ඒව එකකින් ඇවිල්ලා හිත කැඩුනා. හිත කැඩුනට පස්සේ කරදරේ ඉවරුනට පස්සේ නැවතත් ආයේ හිත ඒ මම දැන් මෙතන කියන කයට ගෙනල්ලා හිත තැම්පත් කර ගැනීම තමයි කරන්නේ. අන්න එහෙම කරගෙන විනාඩි කීපයක් බලාගෙන ඉඳී කියලා කියනවා මේ හිත යමකට මෙහෙවන් නැතුව චේතනා පහල කරගන්න නැතුව ප්‍රාර්ථනා ඇති කරන්නේ නැතුව කොටිම කියනවනම් කය පිළිබඳව කය හොලවන්නවත් චේතනාවක් පහල නොකර කය සම්පූර්ණයෙන්ම තැම්පත් වෙන්න ඇරලා චේතනා විරහිතව බලාගෙන ඉන්නකොට මොකද්ද පේන්නේ කියලා බලන්න. මේක මම නැවතත් කියනවා අහවල් දෙය කියලා කිසිම දෙයක් චේතනා කරන්න යන්න එපා. චේතනා විරහිතව කය තැම්පත් කරන්න පුළුවන් විදිහට පටල වෙන්න. පටල වෙලා දැන් බලන්න ඉන්නවා ඇස් දෙක වහලා මොනවද පේන්නේ කියලා. එතකොට ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ ප්‍රාණය නැත්තම් භවය මේ අඛණ්ඩව පවතින බවට මුඛාකාරී ලකුණක් තියෙනවා. මේක පාලි සංස්කෘත භාෂාවේ ප්‍රාණයාමයේ කියලා කියනවා. සර්වචනාංශයේ භාවිත වෙච්ච වර්තමාගදී භාෂාවෙන් පාලියේ ආනාපාන කියලා කියනවා. ඒ කියන්නේ කයට චේතනා පූර්වකව මොනවාක්වත් කෙරුවේ නැත්තම් කය පැවැත්වීමේ ඉලා ප්‍රාණය පැවැත්වීමේ ඉලා ජීවේ පැවැත්වීමේ ඉලා අඩුවම වැඩ කොටසක් අපි දැන හෝ නොදැන සිද්ධ වෙනවා. අන්න ඒකට යනකම්ම හිත බස්සන එක තමයි ආධුනිකයා කරන්නේ. ආනේ මේ ඉන්නකොට තේරෙනවනම් ඉබේ වැටෙන හුස්ම රැල්ල අපිට අර මම දැන් මෙතන ඉන්නවා කියපු කය වෙනුවට හුස්ම රැල්ල අරමුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිමිත්තක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එල්ලයක් කරගන්න පුළුවන්. මේක උනේ නැහැ කියලා කිසිසේත්ම කනකාටු වෙන්න එපා. කය පිළිබඳ හැඟීම තියෙනවා නම් පැහැදිලිව වැඩේට බහැලා. මේක අතිරේක ලකුණක්. කය පිළිබඳව ඉන්නේ කී අතිරේක ලකුණක් තමයි හුස්ම පේන එක. ඒසපේනවනම් හොඳයි. පේන්නේ නැත්නම් ඒත් හොඳයි. ඒකෝ කයේ තියාගෙන ඉන්නවා. සමහරවිට එහෙම කලබල කරන නැති වෙනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාසය පේනවා. එහෙම පේනවනම් ආනාපානට යනවා. එතකොට තමන්න පුළුවන් ඒ හුස්ම දැල්ල මෙතෙන්දි විශේෂයෙන් මතක් කරනවා. එහෙම බලන්න ගිහිල්ලා හුස්ම ප්‍රකට කරගන්න අදහසින් හුස්ම අභාගන යන අදහසින් ආයාසයෙන් හුස්ම ගන්න එපයි කියලා. ඒකේ ආනාපාන සති පොත ලියනකොට ලොකු සංසි කිව්වා කළුව කුරෙන් ගහලා යටින් ඉලක්ක අඳින්නේ කිව්වා. ප්‍රකට කරන අදහසෙන් ආනාපානේ ආයාස කරන්න එපයි කියලා. ස්වභාවයෙන් වටින හුස්ම කොටින්ම කියනවා මොනම චේතනාවක්වත් පහළ නොකර කය හොල්ලන්නවක්වත් ඇස්පිල්ලම් ගහන්නවක්වත් හුස්ම ගන්නවක්වත් චේතනාව පහළ නොකර අචේතනිකව සිදුවෙන හුස්ම රැල්ල දිහා බලන්න. මෙතෙන්දි තේරෙයි අපිට අචේතනිකව හුස්ම ගන්නවත් බෑ කියලා. උගව දෙනකොට මේ විදිහට බලන්න ගියාම හුස්ම ආයාස කර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒක ලොකු චෝදනාවක් වෙනවා. හුස්ම බලන්න ගියාම ආයාස කර වෙනවා. ගණන් ගන්නවා. තමයි මතක තියාගන්න මට තියෙන අනායාසයෙන් ඇති වෙන හුස්ම දිහා බලන්නයි. දැන් මේ වෙලාවේ ආයාසයෙන් වෙනවා. ඒක නෙමෙයි මගේ අදහස ඒක වෙනවට කමන්නේ. බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට එහෙම හුස්මට බුණට බුණ දාලා හිටියොත් විවිධ යුතුය කියලා නම් නීතියක් නැහැ. එහෙම වුණොත් තමයි දැක් ගන්න පුළුවන් වෙයි. මේ හුස්ම වැඩ පිළිවෙල උඩුකය තමයි සිද්ධ වෙන්නේ. එතකොට අර කය පట్టල නම් හිමීට හිත උඩුකයට පමණක් ධානය යටිකය අමතක කරන්න පුළුවන්. ඉතින් මේක තව පියවරක් ඉදිරියට තැබීම. උඩුකය ක්‍රියාව සිදුවෙන අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් ඉබේ සිදුවෙන හුස්ම දිහා බලාගෙන ඒක ආස්වාද ප්‍රසවාස වශයෙන් දැකගනිමින් යටි කයට හේම තියෙන්නලා යන්න පුළුවන් නම් දැන් ඉතින් තව පියවරක් ඉස්සරහින් තිබ්බා වගේ. ඉතින් එහෙම හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට උඩුකය ඍජුව තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඉසි කැක්කුම් එන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් යම් යම් අපහසුතාවයනවා. ඉතින් ඒ නිසා හුස්ම රැල්ල ආස්වාද ප්‍රසවාස ධාරාව ඇදකුද වෙන්න දෙන්නද පුළුවන් තරම් උජුං කායන් උඩුකය ඍජුව තියාගන්න. ඒ නිසා පුටුවක වාඩි වුණත් බිම වාඩි වුණත් ඒ උඩුකය මේ නිරවුල්ව තබා ගැනීමට යෝගාචරය වග වෙන්න ඕනේ. එහෙම නැත්නම් ටික වෙලාවකින් අර වගේ යම් යම් අපහසුකම්කටපත් වෙන්න ඉඩ තියෙනවා. අපි හිතමු එහෙම බලන ඉන්නකොට දැන් ප්‍රාණී ආනාපානී මේකට තවත් ගැඹුරින් වචනයක් පාවිච්චි කරනවා කාය සංස්කාර කියලා. කයක් පැවැත්වීමට අවශ්‍ය අදුම ලංසු තමයි හුස්ම හුස්මේ හිත තියෙනවා. අන්නේම කරනකොට මේක පෙර භාවනා කළ හුරු කෙනෙක් නම් එහෙම නැත්නම් උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙක් නම් එයාට පුළුවන් තව එක පියවරක් ඉස්සරහින් තියාගන්න. ඒක නැතුණා කියලා බාධාවක් නැහැ නමුත් තියෙනවනම් Tamanda ඒක ලොකු මංගල කාරණාවක් මේ ජීවිතේ මේ භාවනාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන්නේ. මොකද්ද ඒ කාරණා මේ උඩුකය දිහා බලනකොට උඩුකය කොහෙද හුස්ම රැල්ල වැඩියෙන් වැටෙන්නේ වැදෙන්නේ කියලා දැනගන්න. හුස්ම රැල්ල වැඩියෙන් පිරිමැදෙන්නේ වැඩියෙන් වදින්නේ කොහෙද කියලා බලන එක. එතින් මේකෙදී සම්පූර්ණ නාසිකාග්‍රේ ඉඳලා උදරච්ඡදයේ දක්වා ඕනම තැනක් ප්‍රකට වෙන්න පුළුවන්. මේ අනුව තමයි ওই ගුරුකුල වාදයි භාවනා ක්‍රමය ගොඩාක් වෙනස් වෙන්නේ. මේකෙදී එකයි දැනගන්න තියෙන්නේ කවදාකවත් මේ එකක් හොයාගෙන යන්න එපා. ස්වභාවයෙන් හුස්ම ඇටෙන්න ඇරිලා කොතනද වැඩියෙන් Tamanට වැටෙන්නේ කියලා බලන්නේ ඒ හුස්මත් එක්ක ඇවිද්දොත් හුස්ම රැල්ල බලන්න බෑ. පෙරහැර යනකොට Taman නටනට ගියොත් පෙරහැර බලන්න බෑ. පෙරහැර බලන්න නම් Taman පැත්තකටලා වාඩි වෙලා පෙරහැරට යන්නදලා බලන්න ඕන. ආනේ ඒ වැඩේට තමයි මේ හැපෙන තැන එහෙම නැත්නම් වැඩියෙන් පිළිමදින තැන දැක ගැනීම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නොවුණයි කියලා 130ක් 40ක් ගාවදෙන්න කොහොමඩක්වත් වැටෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ දෝෂයක්වත් එහෙම නැතු ඒගොල්ලන්ගේ උනන්දු නැතිකමක්වත් නෙවෙයි. ඒ හැටි. ඒක නිසා ඒක බාධාවක් කරගන්න එපා. හුස්ම හිත තියනවා නම් ඇති. යම් කිසි කෙනෙකුට එහෙම වැටහෙනවා නම් ආනිසංශ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි ආස්වාස වේලාදී ප්‍රස්වාසයේ හිදුවෙන්නේ නැති බව දැක ගන්න පුළුවන් වෙන්නේ. ආස්වාසයේ ඒ වාගේම හරියටම ප්‍රස්වාසයේ නොවි ආස්වාසයේ වශයෙන්ම සිද්ධ වෙන අවස්ථාවක්. ප්‍රස්වාස වෙනකොට ආස්වාසය නැහැ. ආන්න මේ දෙක වෙන් කර ගන්න දැක්කන්නේ වෙලාවේදී සතිය හොඳටම පිරිසිදු වෙනවා. අනිත් එක තමයි ආස්වාසයෙන් ප්‍රස්වාසයේ දෙක වෙන් කළා දැක්කන්න පුළුවන් නම් ආස්වාසයට ප්‍රස්වාසයේ නැති විශේෂ ආවේනික ලක්ෂණ වර්ගයක් තියෙනවා. ප්‍රස්වාසයේ තියෙන ආස්වාසයේ නැති විශේෂ ආවේනික ලක්ෂණ. ආන ඒක දැක් ගන්නා සුළුවට ගියා නම් ඕක තමයි ආනාපාන යන්න පුළුවන් ආධුනිකෙක් වශයෙන් යනවා ඉහළම තැන. මේ ආස්වාසය මේක ප්‍රස්වාසය නෙමෙයි මෙන්න ආස්වාසයේ ආවේනික ලක්ෂණ. ඒවට කියනවා ස්වභාව ලක්ෂණ, සලක්ෂණ, ගති, භාව ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ ගොඩක් නම් කියන මේක තාමත්ම වැදගත්. මේ ආස්වාස වෙලාවේදී ආස්වාසය බව දැනගෙන ඒක ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි දකින්න එක. ප්‍රස්වාස වෙලාවේදී ආස්වාසයෙන් වෙන් කළ දැනගෙන ඒකට ආවේනික ලක්ෂණ බලන්නේ. ඉතින් ඔච්චරයි ඇත්තටම ඒ පරියක භාවනාවක් කරන කෙනාට උපදේශ වශයෙන් දෙන්න තියෙන මේ ටිකත් ඇත්තටම වැඩි. මේ ටික එච්චර ගියේ නැහැ කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් හුස්ම හිත පවත්වන්න පුළුවන් නම් මේ ටික ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙන්න ඉඩ තියෙනවා. නමුත් උඩේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේතර කොට දෙනෙක් භාවනා කරපු අය නිසායි මම මේ මේ විදියට පෙරමඟ පෙන්වුවේ. තව එකක් මම කියන්නම්. ඒ මොකද භාවනා කළ දවසක් දෙකක් යනකොට ඒ විද්‍යේ කරුණු මොනවත් බලන්නේ නැතුව ඉඳ ගන්නකොටම හිත බොහෝම ලස්සනට සමාධිගත වෙන්න පටන් ගන්නවා. ඔක්කොටම නෙවෙයි යම්නොත් මම ප්‍රාර්ථනා කරන මේ වේවා කියලා. අන්නේ එහෙම වෙනවා නම් කරුණාකල් ආස්වාස ප්‍රසවාසි පවුරු ගන්න යන්න එපා. පටන් ගන්නකොටම ඉඳගෙන මම දැන් මෙතන කියලා ගන්න අර පළවෙනිම එකලසේදී දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඉන්න බව දැනෙනවා. මැරිලා නැති බව දන්නවා. සීනත් වෙලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඒක දිගේ පමනක්ම ගෙන යන භාවනා. එතකොට ආනාපානේ හරහා හෝ ආනාපානේ අල්ලන්නේ නැතුව කෙලින්ම සමාධියට යන්න පුළුවන්. සමහරලාට ඒක පුරුදු පුහුණු වෙච්ච ඇත්තන්ට පහසුකමක් වෙනවා. මම මේ වචනේ ඇයි කියන්නේ? සමහර ඒ වගේ සමාධිය තියෙද්දිත් හයියෙන් හුස්ම ගන්න යනවා ආස්වාසේ බලන්න. හයියෙන් හුස්ම ගන්නවා පස්වාසේ බලන්න. ආස්වාසේ මුල මැදක බලන්න ඕනද කියලා මගේ ගන්නවා. ආශ්‍රද ප්‍රසද වෙනස්කම් බලන්න ඕනද කියලා මගෙන් අහනවා. ඒ කියන්නේ මේ උපදේශය හරියට තේරුම් ගත්තේ නැති නිසා. ඒ නිසා හොඳට හිතේ ඉඳ ගන්නකොටම සමාධිගත වෙනවනම් ඊ타මත්ම පොදු දැනෙනවා කියන උප මෙනෙහි කිරීමේ අර්ථේ එහෙම නැත්නම් ඉන්නවා කියන මෙනෙහි කිරීමේ අර්ථේ කෙලින්ම යන්න පුළුවන් ආනපනට අත තියන්නෙත් නැතුව ආනපනට අත තිබ්බත් ඒකේ විස්තර මොනවක්වත් බලන්න ඕනේ නැහැ. මම හිතනවා ඒක පැටලෙන එකක් නැහැ කියලා ආධුනිකයට ආධුනිකයට ඒක පුරුද්දක් නැත්නම් ඒ සමහර විට කියන්න බෑ ඉතින් සංසාරයෙන් ගෙනාවු ධම්ම නැත්තම් උපනිෂේ සම්පatti තියෙනවනම් සමහරලාට ගෙලින්ම අහුවෙන්න ඉඩ දෙනවා. එහෙමනම් ආය බුදියාණන් එක පහුරු ගන්න යන්න එපා. හරියන්නේ නැත්නම් තමයි මේ විදිහට ආනාපානිය ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර කර විස්තර බලන්න තියෙන්නේ. ඉතින් ඒක මම හිතනවා ඉස්සරහට අපිට ධර්ම සාකච්ඡාවලදී කමටහන් සුද්ධ කරන වෙලාවදී මතක් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පරියංග භාවනා වශයෙන් මේක සඳහා පැයක් පමණ වෙලාව ගන්නයි කියලා කියනවා. ඒ පැය තුල මුල් විනාඩි දෙක තුන ඉරියව්වම සකස් කරගන්න. ඉරියව්වේ පටල වීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍ය භාවනා ලෝකේ භාවනා සාමාන්‍ය ලෝකයා භාවනාව කියලා හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ ලෝක මතයට ගරු කිරීමක් වශයෙන් තමයි මම ඉස්සල්ලා මේ සතු මේ ඉඳගෙන කරන භාවනා ගැන විස්තරයක් කරන්න යෙදුනේ. නමුත් මේ සතිය නම් අපේ මූලිකදී සතිපට්ඨානය නම් අපේ තේමාව සතිපට්ඨානය හෝ සතිය ඉඳගෙන ඉන්න ඉරියව්වට පමණක් සීමා වෙලා නැහැ. මෙතනදී තමයි මේ සමාධිය සහ සතිය අතර වෙනස තේරෙන්නේ. සමාධිය නම් අපි ඉස්සර කරගෙන යන්නේ ඒකට ඉඳගෙන ඉන්න එක අත්‍යවශ්‍යයි. සක්මණේදී ගන්න බෑ කියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් සක්මණට වැඩිය සමාධිය හොඳයි පරියන්ක. ඒ නිසා සමාධියට කෑදරකමක් ආවොත්, සමාධියට ලෝගතියක් ආවොත්, ඒ යෝගාවචරයා පරියන්කටම කැමති වෙනවා. ඒකෙදී පොඩි සද්දයක් ආවත් මොනවා වුණත් චෝදනා කරනවා. එතකොටම මතක් කරලා දෙන්නම් ඔය යන්නේ භාවනා සමාධිය ඉස්සර කරගෙන. මම ආරාධනා කරන්නේ මම කාරණික ඉල්ලා සිටින්නේ සතිය ඉස්සර කරගෙන යන්න. එතකොට සතිය ආසන්න කාරණා වශයෙන් සමාධිය හදලා දෙයි. හදලා දුන්නේ නැත්නම් දැන් සතිය භාවනාවේ සමාධිය නැහැ කියලා හරි දන්න එක ලොකු සතියක්. මම මේ පොට හදා ගන්න හදන්නේ මේක සඳහා තමයි මේ මේ ඉස්සරහට එන මේ අභියෝගයේ මූලදීව සඳහා තමයි මේ සක්මන් භාවනාවක් හඳුල්ලා දෙන්න යන්නේ. සතිය පිහිටීමේදී ඒ අරණ්‍යගත වුණාට රුක්ක මූලගත වුණාට ශූන්‍යාකාරගත වුණාට පරියංකයක් සඳහා නම් පත්තරයක් වෙලා ගන්න තරම් ඉඩ විතරයි ඕන කරන්නේ. නමුත් සක්මන් භාවනාවේදී අඩි 30ක් අඩි 30කට වැඩිය පියවර 30ක් විතර යහට මෙහාට යන ඍජු ඒ වගේම සම ඉඩමක් අවශ්‍යයි. මේ જાති දෙකක් අපේ තේරවාද ශාසනයේ තියෙන එකක් තමයි ඇතුළත සක්මන බහලයක් යට කරන එක අනිත් එක තමයි පිට සක්මන. එදී අපි පහුගිය ටිකේම හරියට මහන්සි ගත්තා. පුළුවන් තරම් මේ පිටසක්ම නැති කරන්න මේ අරණ්‍ය සංඥාව ඇති කරන්න. නිසා උඩ විහාර මළුවේ උඩ තියෙන පුළුවන් තරම් හැකියාක වේලාවල් වල සමූහ වශයෙන් යන්න තන් තනි වෙන්න එපා. එතකොට ගිහිල්ලා ඒකේ පාවිච්චි කරන්න පුළුවන් සක්මන් භාවනාව. ඒ සඳහා බලනකොට සක්මන් භාවනාව විස්තර කරන්න ලේසි. මම මේක විතර කරපු පරයන්ක භාවනාවත් එක්ක සංසන්දනාත්මකව. පරියංග භාවනාව ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් කරන්නේ සක්මන් භාවනාව හතර ඉරියව්වේ ඇවිදිමින් කරන්න. සක්මන් පරියන්ක භාවනාවට වාඩි වුණාට පස්සේ හොඳට බිම පතරල වෙලා අත් දෙක තියාගත්තට පස්සේ පෙනුමේ ඉන්න නිකම් පිරමීඩයක් වගේ හැඩයක්, කුඹහක් වගේ, චෛත්‍යයක් වගේ හැඩයක්. ඔය සක්මන් කරන පටන් අර ගන්නකොට කය කෙලින් කියලා හිතගෙන ඒ හිතගෙන ඉන්න ඉරියව්වටයි අපි ආරම්භක ඉරියව් වශයෙන් ගන්න. නිසා සක්මනට මූණ දාලා අදිෂ්ඨාන කළා මම මේ ටික සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ හිතගෙන ඉන්න ඉරියව්වට හිත දාන්නයි කියනවා. මම දැන් මෙතන හිතගෙන ඉන්නවා. හොඳට බලන්න එතකොට හිත පිට දුවනවා නම් ශබ්ද ඇහෙනවා නම් වේදනා දෙනවා නම් තාම පටන් ගන්න සුදුසු නෑ සක්මන. යම් වෙලාවක මේ කයට හිත ගන්න පුළුවන් නම් ආයෙත් ඉතින් ආරම්භක සුබ ලකුණක්. ඊට පස්සේ අර සක්මනට අදිෂ්ඨාන කරපු ඉඩමේ විනාඩි 5ක් විතර ඇවිදින්න මොනම භාවනාවකින්වත් තොරව. සාමාන්‍ය වේගෙන් යහට මෙහාට ඇවිදින්න ඕනේ මේ හිරි කැඩෙන්න ස්නායු ටිකක් පන ගහලා ඉන්න, ලේ ටිකක් ගමන් කරන්න ව්‍යායාමයක් වශයෙන්. විශේෂයෙන්ම නිින්ද නැගිටතර පස්සේ පරියන්කයෙන් නැගිටතර පස්සේ. එනිසා ඒක ටිකක් මේ යෝසුලු කඩිසර ගමනක් වෙනවා. ඒ වගේ මේ අතරමැදි බලනවා මම මේ ඇවිදින පාර අනුන් එක්ක හරස් කැපෙන දෙයක්ද කටුකෝල් තියෙන තැනක්ද නොගැලපෙන තැනක්ද කියන එකත් මේ විනාඩි 5 තුළ සිද්ධ වෙනවා. එහෙම මොනවාක්වත් බාධාවක් නැත්නම් තමයි තේරෙනවා නම් මේ හිත ඇවිදින කයේ තබන්න පුළුවන් කියලා ආයෙත් ඇවිල්ලා හිතගෙන හිතගෙන ඉන්න තැන මම දැන් මෙතන හිතගෙන ඉන්නවායි කියලා ශක්මනේදී අපි උඩුකය අමතක කරලා යටිකයටයි හිත යොදන්න. පරියංගේදී අනිත් පැත්ත. ආනේ විදිහ කිරීම සඳහා උඩුකයේ අත් දෙක වැරෙන එක නැත කරන්න ඉස්සරහින් හරි පස්සෙන් හරි අත් දෙක බැඳ ගන්නයි කියලා කියනවා. ඒකලා পায় චේතනා පූර්වකව මෙහෙවන්නේ පර්යංකේදී කිසිම චේතනාවක් නැහැ. කිසිම මෙහෙවීමක් නැහැ. අනායාසයෙන් සිදුවෙන හුස්ම බලන්න. සක්මනේදී අනිවාර්යයෙන්ම චේතනා පූර්වකව දකුණු පාය තැබීම වම් පාය තැබීම කරන නිසා වීර්යයක් මෙහෙ වෙනවා. කකුල විහිදුවන්න ඕන වෙනවා. දකුණ වම දකුණ වම වශයෙන්. ආනේම කරන ගමන් මෙහෙවන දකුණු කයෙහි හිත තැම්පත් කරලා අඩුම ගානේ මේ දකුණු පාය ගිහලා පොළවේ වදින තැන පොළවේ කෙටෙන තැන කොහොමද ඒ ස්පර්ශය දකින්නේ විලුඹේ ඉඳලා පටන් අරගෙන යනවද මුළු කය හම්බ වෙනවද පොළවේ තද ගතිය සහ පයේ මෙලෙක් ගතිය වැටෙනවද පොළවේ මෙලෙක් ගතිය සහ පයේ තද ගතිය වැටෙනවද ශීතල වැටෙනවද උණුසුම් වැටෙනවද කියලා ඒ වැටහීම තමයි මෙතනදී අපි ආහාර කරගන්නේ අරමුණු රසය කරගන්න. ඊට පස්සේ ඒක තහවුරු වුණාට පස්සේ වම් පාය තියෙනකොට ආනාපානජ වගේ එක තැනක හිත තියාගෙන නෙවෙයි සක්මන් භාවනාව දකුණු පාය තිබ්බ හිත ඊගාට වම් පායට මාරු වෙනවා. එතකොට ලොකු අභියෝගයක් යෝගාවචරයට එක තැනක ඉඳගෙන පෙරහැර බලනව නෙවෙයි දැන්. චේතනාපූර්වක පාය මෙහෙවන ගමන් දකුණු පායේ පාය තිබ්බා හිත තිබ්බා ඊට පස්සේ වම් පායේ හිත තියලා මේ විදිහටයි සක්ම භාවනා කෙරෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි හිතමු යම් ආකාරයක පෙරපිනක් නිසා හෝ ඉන්ද්‍රිය සංවරය නිසා හෝ පියවර 7-8ක් 10ක් 15ක් දකුණු වශයෙන් වම් වශයෙන් සත්‍යමත් වෙන්න පුළුවන් කියලා. එහෙම වුණත් කෙලවරට යනකොට අනිවාර්යෙන්ම අර එකලස කැඩෙනවා. එමෙ කැඩේවා කියලා ප්‍රාර්ථනා කරනව නෙමෙයි, ශාප කරනව නෙමෙයි. ස්වභාවය ඒකයි. ඉතින් ඒක නිසා ඒකට ලෑස්තිලා යන්න ඕනේ. අර හදාගෙන ගිය සතිය කඩා ගන්න නැතුව අනිත් පැත්තට අරගෙන ඉන්න පුළුවන් කියලා බලන්න. ඒක ලොකු අභියෝගයක් පරියන්කයත් එක්ක බලනකොට. ඒ විතරක් නෙමෙයි සමහරලාට මැද ඇවිදිනකොට පවා හිත විසිරියන්න ඉඩ තියෙනවා. එනිසා අර පොඩි බබෙක් ඇවිදිනකොට අම්මා බලන් ඉඳලා 7යි 7යි කියනවා වගේ බලන්න ඕනේ Tamanට අඩු ගානේ පියවර හතක්වත් දකුණ වම දකුණ වම දකුණ වම දකුණ කියලා කියන්න පුළුවන්. ඉතින් පළවෙනි පියවර හත සිද්ධාර්ථ කුමාරයා නෙළුම් පියුම් පිට ඇවිදපු පියවර හත වගේ තමයි. තාමත්ම වැදගත්. පළවෙනි දවසට Tamanට විශ්වාසයක් ඇති වෙනකොට මට දැන් අඩු ගානේ පියවර හතක් දකුණින් වමට වමෙන් දකුණට හිත තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක සාමාන්‍ය කරගන්න ඕන. ඒකෙල්ල 7 8 කරනවා 8 9 කරනවා 9 10 කරනවා පුළුවන් තරම් මේ කෙලවර ඉඳලා යහ කෙලවරට පියවර 30ක් සතිය පවත්වන. යහ කෙලවරේ ආය වට ගන්න මේ පෙරලට කියනවා මේන්න මේ විදිහට සතිය පවත්වනකොට ඇති වෙන සමාධිය නැත්නම් ඇති වෙන සතිය බොහෝම සෙල්ලක්කාර සතියක්. ඇස් දෙක අරගෙන තියෙයි. පරියන්කේ ඉඳන් ඇස් දෙක වහගෙන තියෙයි. මේකෙදී රූප පේනවා. එළිය කරනකොට හද්දත් ඇහෙනවා. චේතනාවකුත් තියෙනවා. පය වැඩින තැනත් මාරු වෙනවා. මේ සේරමත් තියේදී එක දිගට සති ධාරාව පවත්නවා කියලා කියන්නේ ඒක ලොකු අභියෝගයක්. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා ඒ විදිහට ලබනවා නම් යම් කිසි සතියක් හෝ සමාධියක් ඒක හැලහැප්පුණාට කැඩෙන්නේ නැති සතියක් සමාධියක්. පරියංක ධක්මන පරියංකේ ඇති වෙන සතිය සමාධිය ඇත්ත එක අරපු ගමන් වතුර 1000ක් අදලා කලේ බින්දා වගේ එතනම ඉවරයි. අද්දේ අරපු ගමන්ම ඉවරයි. නමුත් සක්මනේදී ඇස් දෙක අරගෙන ලබන නිසා එච්චර කැඩෙන්න විදින්නේ හැබැයි උපයන්න අමාරුයි. ඒ නිසා ලොකු සමාධියක් හෝ ලොකු සතියක් හෝ සක්මනේදී බලාපොරොත්තු වෙන්න එපා. ලාවට යාන්තමට අඩු ගන්න පියවර හතක් මන්ට දකුණ වම් වශයෙන් යන්න පුළුවන් නම් ඒ ලොකු දෙයක් කියලා තමයි මේක Taman විසීම Taman සම්මාදන් සමාදන් වෙන්න ඕනේ. අගය කරන්න ඕනේ. ඒ වගේම පරිසක්මනීදී මේ විදිහට ඇත් දෙක අරගෙන රූප පෙනෙමින් ශබ්දසමින් චේතනා පූර්වකව ගත්ත සත්‍ය සමාධිය දිනු කරගත්තොත් හැලහොල්මනකින්තරෝ එහෙම ගිහිලා වාඩි වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේක පරියන්කේදී හොඳ yaadena ගතියකට එනවා මේක තේරුම් ගත්තොත් යෝගාචරය gedera යන්නේ සන්තෝෂයි සුගේනෙක් භාවනා මධ්‍යස්ථානට එන්නේ මේ සමාධිය වඩ아가න යණ්ඩයි. නමුත් නිස්සන්නවනේ ආවුගෝදෙනෙක් ස්තුති කරනවා ස්තුති කරන්නේ මේ සක්මන පිළිබඳව දෙන මේ තොරතුරු නිසා සමාධිය වඩන්න අවශ්‍ය අත්‍යන්ත ලක්ෂණය ආසන්න කාරණා වෙන සතිය විවිධා විවිධාකාර தත්ත්වයන්දී නැත්නම් විෂම தත්ත්වයන්දී දිනු කරන්න හැටි. ඒ නිසා මම ආර්දන කරන හැකියතාක් මේ පායන කාලේ එළිය වැල්ලෙම සක්මන් කරන්නේ අර බැරි අමාරු කෙනෙකුට අර මේ සිමෙන්ති පොළවේ සක්මන් කරන්න යන්නත් එපා. ඒක ලෙඩ කරන එකක්. ලනුපැදුරත් ඊට වැඩිය හොඳයි. නම හොඳම දේ වැලි. ඒ වගේ මේක ඔක්කොමලා එකතු වෙලා උදේ හතර වන්දන මේක අතුගාගෙන සක්මන මේ කෝවිලක් දේවාලයක් වගේ තියාගෙන ඉන්න ඕනේ. අනිත් එක අතුගාන එක නම් තම තමන් කරගන්න ඕනේ. තනකොළ තියන්නත් එපා. ඒක ඒ ගියත් තන කරගත හැකි. පුළුවන් තරුණ තරුණ ඉන්න කට්ටිය ඒ ටික හොඳට අතු ගාලා සක්ම වල ටික තියාගෙන ඇත්තටම ඕනේ භාවනා මධ්‍යස්ථානට ගියාම ඒ භාවනා මධ්‍යස්ථානයේ මිනිස්සු භාවනා කරනවාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ සක්මනයි වැසිකිළියම. ඒ දෙක පාවිච්චි කරලා නැත්නම් හරියට ඉතින් ඊටගන්න කවුද ඉන්නේ කියලා ඔකේ. ඉඳගෙන ඉඳිලි නෙවෙයි සෙල්ලම තියෙන නිසා භාවනා මධ්‍යස්ථානයේ වැඩි. නැත්නම් තමන්ගේ භාවනාවේ දියුණුව තියෙන්නේ කොච්චර දුරට සක්මන පදම් වෙලා තියෙනවද කියන එක. ඒ වගේම වැසිකිළිය ලස්සන තියාිනවද කියලා. ඉතින් ඒක මේ උඩේකෙන් දැන් සෑහෙන මම හිතන්නේ පිළිලි වෙලා තියෙනවා. එහෙම නැත්නම් වැලි තියෙනවා. වැලි දාගන්න ඉදල් ඉදල් තියෙනවා. මුතුවට අතු ගාගන්න අතු ගානේ ගල් අයින් කරගෙන සමහරවිට මොකද අර මේ කකුල් මෙලෙක් නිසා ගල් අයින්නකොට උඟක් අමාරු. විශේෂයෙන්ම නිදිමරුවොත් කකුල් මෙලෙක් වුණොත් එහෙම කැපෙන ගතිය තියෙනවා. මොකද ඒ තුනි වැල්ල තියෙනවනම් ලේසි. හැබැයි මට පොරොන්දු වෙන්න පුළුවන් දවස් දෙකක් විතර භාවනා කරනකොට මේක හයි වෙලා එනවා. එහෙම නැති වුණොත් අපි කියන්නේ පොළොවේ ලයිසන් නැති වෙලා කියලා. පොළොවේ ඇවිදින්න ලයිසන් නැහැ. ඒ තරම්ම කකුල් වල සරෙප්පු දාගෙන මේ උඩ ජීවත් වෙනවා. ඉතින් අපිට ඕනේ ඒගොල්ලෝ කොට බිමට බස්සන්න. බිමට බෑලා නිකන් සාමාන්‍ය වැලි පොළොවේ ඇවිද්දලා පුරුදු කරලා ගන්න පුදුමාකාර ලෙඩ සොගයක් සනීප කරනවා. පුදුමාකාර විදිහට ආහාර දිරවීම ඇති කරනවා පුදුමාකාර විදිහට අවශ්‍ය වෙලාට නිදා ගන්න පුළුවන් ගතිය තියෙනවා පුදුමාකාර විදිහට ඒ සක්මණෙන් ගිහිල්ලා වාඩි වෙච්චාම සමාධියට යන්න ඉඩ දෙනවා අනිත් එක මේ චිත්ත පීඩා භාවනාවේදී ඔය ඇති වෙන මේ හිතට රක් වෙච්ච වෙලාවල් වල කවදාකවත් පරියන්කට යන්න එපා ඒකෙදි ගියාම මේක ඇඹුල් වෙනවා කොටන්න බෑ සක්මණෙන් තමයි යන්නේ සක්මණෙන් ගිහලා සක්මණෙන් ලකුණ හම්බ වෙනකම්ම ඉඳලා පරියන්කට ගියාම හරි ලේසියි ඉතින් ඒක සක්වන පිළිබඳ අවධානය වැඩි කරන්න මම කැමති කාරණා දෙක තුනක් මතක් කරන්න. එකක් තමයි මේ පසුගිය අවුරුදු 20 ඇතුළත සෑම ආගමකම හැම කෙනාම භාවනාවට පෙළඹිලා. අපි විතරක් නෙමෙයි බෞද්ධය විතරක් නෙමෙයි භාවනා කරන හැම කෙනාම භාවනා කරන නමුත් කිසිම තේරවාදයෙන් පිට කිසිම තැනක සක්මන් භාවනාව උගන්වන්නේ නැහැ. අනික හැමතැනකම උගන්වන්නේ ඉඳගෙන ඉන්න එක තමයි භාවනාව. මොකද හේතුව ඒ ඇත්ත සක්මනේදී නෑ භාවනාදී ඇති වෙන සමාධිය ඉස්සර කරගෙන යන්න හදන්නේ. සර්වචනාංශීට වැඩි සෙල්ලක්කාරයි සර්වචනාංශේ සක්මන් භාවනාව උගන්වනවා. සක්මනේදී කියනවා ඒ චංකමාදිගතෝ සමාධි චිරට්ටි චිකෝ හෝති කියලා සක්මනේ ඇති කරන සමාධිය හරියට බඹර කෑගල වැල්ලේ කරගෙන බඹරයක් වගේ. ඕන තැනක ගහුවොත් කරකිනවා. දෙක අසනීපයක් වෙලා හිතමනාපයක් වෙලා මොනවාරි වුණොත් පරියන්කට යන්න එපා. හරි වෙහෙසයි. සක්මන් කරන්න ඇති වෙනකන් සක්මන් කරන්න සක්මන් කරලා ඉවරලා සක්මනේ ආ දැන් පරියන්කට ඵලයන් කියලා හිතට ලකුණු එනකන් ඉඳලා සක්මනට යන්න පරියන්කට යන්න එතකොට සාර්ථක වෙන්න ඉඩ වැඩි. ඒ වගේම ඉන්නවා නම් ගෙවල් දොරවල් වල ඊටාම වයසට ගියැත්තෝ භාවනා කරන්න බැරි ඒ අත්තන කියලා දෙන සක්මන් භාවනාව. පුළුවන් තරම් පුළුවන් නම් අත්තටක් හයි කරලා දීලා රේල් එකක් හයි කරලා දීලා ඒ රේල් එක අල්ලගෙන එහාට මෙහාට ඇවිදින්න සකස් කරලා දෙන්න ලනුපැදුරක එහෙම නැත්නම් වැලි පොලවක මම දන්න කේස දෙක තුනක් තියෙනවා ඊට පස්සේ අර තිබුණු ලෙඩ රෝග මොකක්වත් නැහැ හොඳට ආහාර ගන්න හොඳට කටයුතු කරගෙන යනවා මේ සරේ මේ මේ පර්ත්වලදිත් හිටියා ඒ අම්මන්ඩි තුනට නැමිලා වාඩි වෙන්න ඉස්සරහින් ඉඳගෙන පුටු කොට්ට තියාගෙන මම ඉතින් බෝ වීලු කිරුවා මේ සැරේ ඉද්ද ගැහුවා වගේ මම හිතුවේ ඇත්තටම මේ පළවෙනි දවසේ ෆස්ට් රිට්‍රීට් එකේදී අවුරුදු 90ක් වෙච්ච කෙනෙක් කියලා. ඒ තරම්ම වැහැදිලා. මේසට වඩ පස්සේ කොහේ 75යි. දැන් තියෙනවා 75 ගතිය මම කව උඹට මම ආරාධනා කරනවා වරේ ලංකාවට කියලා. ඇත්තටම බන්ටි මම එන්න කැමති. නමුත් මේ ඕගල්ලන්ට කරදරයි. මම කියන්නේ අපේ මිනිස්සු ඔඩොක්කේ ධාන උරතල් කරાવી එන්නේ කියලා. ඊට පස්සේ මම කව උඹේ වචනේ බාබරා කියලා. උඹේ වචනේ සුද්ධියකට කියලා දීපම් මේ කියලා. එක්කෙනෙකුට දැන් කියලා දෙනවා. එයාම කාර් එක drive කරනවා. එයාගේ කාමරේ බැටරි ඔක්කොම ගෙනත් තියානිනවා. දැන් ඇවිදිනකොට පේනවා එයා කියනවා මොකක්වත්ම රහසක් නැතිලු. මම ඊට ඉස්සෙල්ලා පැය තුනක් භාවනා කරන්න දන්නවලු. සක්මන විතරයි ඔබ වහන්සේ මට දීපු දෑවැද්ද. ඒ නිසා මම මං ගියේ පාරේ එඳලා හැත් වෙනකොට ඒ උඩ කාමර පෙළිය මේකේ සක්මන් කරනවා. ඊට පස්සේ මම මෙහෙම කරා. ඊට පස්සේ දුවගෙන ආවා මයි ළඟට. ආයෙත් මං කිව්වා මේ ඉන්න අපේ කෙල්ලෝ එකේ කොට කොණ්ඩ බලන්නේ නැහැ. උන් එක රක්මන් කරන්නේත් නැහැ චරිචුරුම තමයි. දීස එකක්ම බඩේ එකක්මයි කොන් දෙකක්මයි චරිචුරු ගන්න උඹත් එක බලනකොට පුදුමයි. ඊට පස්සේ ගාව මේ සිංහල කෙල්ලන්ට බණින්න බා ස්වාමීන් වහන්සේ මුං ගාව පුදුමාකාර සංස්කෘතික ලක්ෂණ තියෙනවා මුං එක හිටියත් මට සැපයි කියලා. ඒ තරම්ම මම ඒකට නෙමෙයි බණින්නේ මේ සිංහල ගානක තියෙන චරිචුරු වලට. භාවනා නොකරනවාද කියලා. ඊට පස්සේ කිව්වා එහෙම කියන්න එපා කියලා. මේ සැරේ යනකොට කියලා තුන පළවෙනිම බුක් කරලා ත්‍රිත්‍රිටකට අවිල්ලා හිටියා. පුදුමාකාර වෙනසක් තියෙනවා. තව දෙතුන් දෙයක මම දන්නවා තම භාවනා උගන්නන්න බෑ වයසයි තේරෙන්නෙත් නෑ. නමුත් සක්මන් කරනවා. අනිතික පුංචි ළමයින්ට උගන්නන්න ඕන නම් අවුරුදු මට දැන් හම්බෙලා තියෙන අඩුම ගාන 9යි 10යි 11යි 12. සක්මන් තමයි. ඒ සක්මන් කරනකොට එයාට හරි ආශාවක් තියෙනවා පිටිපස්සේ ඇවිදින්න. සමහරවිට බෝලයක් බම් කර කර අනේ මේ ඇවිදිනවා. ඇවිදලා අන්තිමට භාවනාවට යනවා. ඉතින් මේ සැරේ මේ ළඟදී ආපු දෙන්නෙකුට කතා කරලා පස්සේ කියනවා අක්කයි මල්ලි දෙන්නම සක්මන් කරනවලු. අක්කට ටිකක් යනකොට හොඳට සමාධිය හරි ගිහලා වාඩි වෙනවලු මල්ලි නම් ඊට වැඩිය සක්මන් කරනවලු ඌ කැමති නැතිලු වාඩි වෙනවා. මල්ලි අවුරුදු 9ක ඇති අක්කා අවුරුදු මම හිතන්නේ 13ක 14ක විතරයි. එදා ඒ කතා කරන වෙලාවේ 10ක පිරිස ඇවිල්ලා හිටියේ 10ක පිරිස ඇද්දක උඩ ගිහිල්ලා බලා ඉන්නවා. එයාට පොඩි කෙල්ල භාවනා කරනවා කියන විස්තර වලට 10ක කන්න මේ එක්කෙනෙක්ව භාවනා කරන්නේ. ඒගොල්ලෝ කට අරගෙන බලන ඉතින් මම කිව්වා මේ අහගෙන ඉන්න මේ මිනිස්සු පොඩි දරුවෝ කරන වැඩේ කියලා. ඒ කියන්නේ ඇත්තට මේ දෙමාපියන් ස්තුතිවන්ත වෙනවා. දෙමාපිය හැමදාම ඒ දරුවා හැමදාම විනාඩි 35ක් භාවනා කරනවා. ඊට පස්සේ කියනවා උගණිමි කටේට දක්ෂයි. ඉතින් මට බැලුම් බෝල වගේ පේනවා. ලයිට් එකක් පේනවා. බයත් හිතෙනවලු. පාලුකමකුත් දැනෙනවලු. ඉතින් මම කිව්වා බොහෝම හොඳයි තටමන්න එපා. ඕක දිගට කරන කරන යන්න කියලා. ඒ හැම එකෙම රහස තියෙන සක්මනේ. අපි හිතා ගන්න බැරි භාවනා කරන්න බැරි මේ භාවනා කරන දක්ෂ සෞඛ්‍ය සම්පන්න තරුණ පිරිස් වලට පරිබාහිරව ඉන්නෝනේ වටේ යම්තම් නිකන් එච්චර ක්වොලිෆයිඩ් නැති කට්ටිය මේ කට්ටියට සක්මන තමයි හරියන්නේ. ඉතින් උංගව දෙලේ කරන්නේ. සක්මන් කරන්නේ නැති නිසා කොච්චර භාවනා කරත් ඒක yaadෙන්නේ නැහැ. ඉතින් අර පන්දිස්වාංශ කියන වරුමේ සක්මන් කිරිට කාලේනාස්ති කිරීමක් කියලා හුඟ දෙනෙක් හිතනවා. හම්බෙච්ච ගමන් ගිහිල්ලා පරියන්ක ගහන්න හදනවා. ඒක හරියන්නේ ඒක නිකන් ඇඹුල්ලම්බ කන්නා වගේ. පරියන්ක සක්මන් කරලා වාඩි වුණොත් ඉදුණු අඹ කන්නා වගේ හොඳට විලිකුණු වෙච්ච අඹ ගෙඩියක් කන්නා වගේ රස තියෙනවා. ඒක නිසා අනිත් එක මම විශේෂයෙන් සඳහන් කරනවා මේ මෑත කාලේ අවුරුදු 20 ඇතුළත මුළු ලෝකෙටම සක්මන උගන්වලා තියෙන මේ ඉතිදලි. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන දක්ෂකමක් නිසා හැම තැනම ගිහිල්ලා බලනකොට මූලික අදහස අරගෙන තියෙන්නේ අපේ plan එක කුටියයි සක්මනයි එළිය සක්මනයි. ඉතින් ඒක දැන් නිකන් සාමාන්‍ය ජන විඥාණයට ගිහිලා ජනමතයක් වටපත් වෙලා තියෙනවා. ඉතින් මම ඒ නිසා කියනවා කරුණා කළා මේ විදෝර කාලේ විශේෂයෙන් වැස්ස આવොත් නම් මේ භාවනා මධ්‍යස්ථානයේ ගණ්ඩම දෙන්නේ. මොකද සක්මන් කරන්න තැන නැහැ. මේ මේක ඇතුලේ. ආයෙකට ගිය ගිය පාර ආපිය කෙනෙක් මට ලීලවල කියනවා. ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා මම පොරොන්දුනා මම උපදෙස් දෙනකොට කියන්නම් කියලා. මේක ඇවිදිනකොට මේ උඩ කෑල්ලේ දාට හරීම ඩිමාන්ඩ් එකක් එනවා. මොකද ඉඩ නැතිකම නිසා. ඇවිල්ලා එක්කෙනෙක් එහා කෙළවරට මෙහා කෙළවරටම යන්න පටන් අරගත්තොත් අනිත් අයට අක්ම කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ යෝජනා කරලා තිබුණා හතරෙන් එකට කෑලි අරගෙන කරගන්න කියලා. නමුත් මට හිතුණා ඊට වැඩිය හොඳ හතර දිනක් එක දිගට එහාට යනවා හතර දිනක් මෙහාට එනවා කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් අට දිනක් ඇවිල්ලා එහා කොනට යනවා අනික් එකට මාරුනවා මේකට එනවා මේකට මාරු වෙනවා එහෙමත් කරතයි. හැබැයි කරුණාකර මතක තියාගන්න වැස්ස ආවොත් එක්කෙනෙකුට ඒ සුඛෝපභෝගී පාවිච්චි කරන්න බෑ. යටත් අපි ලනුපැදුරක් දාලා දීලා තියෙනවා. මැද මිදුල තියෙනවා, උඩ තියෙනවා. ඊට අමතරව දායකෝ නැති වෙලාවට ওই පින්න පාත බෙදෙන තැනක් ඉඩ ගන්න පුළුවන්. ඉතින් නම් පුළුවන් තරම් සක්මන පාවිච්චි කරන්න. එතකොට ඔයගොල්ලෝ යන්නේ අනිවාර්යයෙන්ම තිබුණට වැඩිය හොඳ කොන්දක් භවනාමේ කොන්දක් ඇති කරගෙන ඒ වගේම මේ වැටුණට නැගිට ගන්න හැටි දන්නවා. දෙවන්නේක් නැතුව නැගිටව ගන්න හැටි දන්නවා. ඉතින් අනිත් එක තමයි සක්මනේ තියෙන විශේෂ වටිනාකම සක්මනේ හොඳට හැරෙන වෙලාවේදී හරි මේ සතිය පිහිටවන්න දන්නවනම් ගෙදර දොරේ දහසකුත් සතිතු කරන ගම සක්මනේ පුංචි ආදර්ශයක් ගන්න පුළුවන්. ගිහිල්ලා හැරෙනකොට සතිය කඩා ගන්න නැති අදිෂ්ඨානයෙන් ගිහිල්ලා කවදාද සාර්ථකුණයි කියන්නේ. එතකොට වැසිකිළියට යනකොට අදිෂ්ඨාන කරන යන්න පුළුවන් මම මේ වැසිකිළි කෘත්‍ය කරනකොට සම්පූර්ණයෙන්ම ඒ කෘත්‍ය සතියෙන් කරලා එනකම සතිය නඩත්තු කරනවා. එතන භික්ෂුන් වහන්සේලාට කියනවා ගතපච්චා ගතවත පින්නපාතේට පාත්‍රය හොදලා පාත්‍රය අදිෂ්ඨාන කරලා පස්සේ පාත්‍රය හොදලා වතුර පිහන්න නැතුව ගන්න. මෙතන ඉඳන් සම්පූර්ණ ගමට ගිහිල්ලා පින්නපාතේ ඉවර කරලා ආපහු එනකම් හැම පියවරක්ම සතියෙන් මම ගත කරනවා කියලා පාත්‍රය බලලා අදිෂ්ඨාන කරනවා. ඉතින් ගතපච්චා ගත කියලා මේකට කියන්නේ ගත කියන්නේ යන පච්චා ගත කියලා කියන්නේ එන ගෙනියන සතිය කඩාගෙන ඉන්නේ. බුදුහාමුදුරු දීලා තියෙන ආනිසංස මොකද්ද කියලා දන්නවද? බුදුහාමුදුරු කියලා තියෙන සුවිප්පයක් අදමුත් ලොකුම තෑග්ග හම්බෙනවා කියන්නේ. ගතපච්චා ගත තේරෙනවා නම් සුවිප් එකක් අදින වෙලාවේ එහෙම නැත්නම් අපි ඔය සීට්ටු දාන්නේ. ඒකදී වැඩියෙන්ම ලාභය හම්බෙන්නේ ගතපච්චා ගත තියෙන එක. ඒ අමතර සම්බන්ධකමක් ඒකේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒක මේ ජීවිතේ මැරලා ඊගා ජීවිතෙ ගියක් තියෙනවා කියන්නේ. ඒ නිසා ජීවිතයේදී සතිය පිහිටවනකොට හොඳටම ලක්මන වගේ Taman තනීම කරන වැඩ දෙක තුනක් අරගෙන මුලදීම අදිස්ථාන කරන්න ඕනේ මම මේ පිඟාන හොදනවා. පොඩි වැඩ ගන්න කැමැති කරන්න බෑ. ඉතින් ගියාම කතා කරනකොට නම් කිට්ටු කරන්න බෑ. කතා කරන පටන් ගන්නකොට සතිය පිළිලා අනිත් එක්කනට කරන්න බෑ. දකුණ මණ්ඩලත් තද වෙනවා. ඒ නිසා මම කර්මා කරලා ඉල්ලා සිටිනවා. කාන්තාවන් සඳහා කාන්තාවම ලියලා තිනවා කාන්තාවන්මයි වැඩියෙන් කතා කරන්න කියලා. මම පිරිමියෙක් වශයෙන් කාන්තාවගේ උද්ෘතයක් මේ ඉදිරිපත් කරන්නේ. නිසා ඒක ඇහෙන්න තියන්න එපා. ඒ නිසා පුළුවන් තරම් තම තමන්ගේ වැඩ ඇති කරගන්න අපි ඒකයි මේ ගොඩක් කතා කරන්නේ අද අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. ඒක නිසා දවසේ වැඩ දෙක තුනක් අරගන්න මං පටන් ගන්න කාලේ මට ධම්මික හමුදෝ කිව්වේ දත්ම දින වෙලාවේ සතියින් ඉන්න එක. මුණ හොදන වෙලාවේ අතපය හොදන වෙලාවේ සතුටුමත් වෙන්න එක. එච්චරයි. දවසකට එකයි. ඒ වැඩි මුලහක ඉඳලා කරන්න පටන් ගත්තාම ඒකට ලෑස්ති වෙන්න ඉස්සෙල්ලම සතිය පිටනවා. ඉවර කළත් විනාඩියක් දෙකක් යනකම් සතිය තියෙනවා. එතකොට මේ වැසිකිලි කැසිකිලි කරනකොට මේ වැඩවලදී සතිය පිටවන්න පටන් ගත්තාම අහයි දවසක කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. අන්න ඒදාර තමයි යෝගාවචරය කියලා කියන්න පුළුවන්. හැම හැමතැනම පුළු පුළුවන් තැන් වල මේ සක්ක ගහලා ඉඳගෙන ඉන්න කොටයි සක්මන් කරන කොටයි ඉඳින්දා වැඩවලයි අන්තිමට අහන්නනවා තමන්ට කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. අන්න එතෙන්ද ගිය දවසේ තමයි අපිට පැය 24ම කෑවට නැයි නැති තත්ත්වයට එන්නේ. අපි මේ අනුන්ගේ බත් කාලා සංඝයාවන්තරයි ඉතින් ඔක්කොම අනුන්ගේනේ. මේකට ඉන පරිභෝගය කියලා කියන්නේ ණයට කණේ කියලා කියන්නේ. ණයට කාලා ඒ ඒ කටයුතු කෙරුවේ නැත්තම් ණයක් කියලා කියන්නේ. ඉතින් ණය ගෙවෙන්නේ දවසක තමයි අදිෂ්ඨානයක් ගන්න පුළුවන් වෙනවා. උදේ නැගිටලා ඉඳලා නිින්දට යනකම් කරන වැඩ හැම එකකින්ම මම සතුටුමත් වෙනවා කියලා. හැබැයි ඒකෙදි පොඩි අර්ථකථනයක් ඕනේ. මොකද්ද? එහෙම ඉන්නකොට උත්සාහ කරනකොට සතියෙන් ඉන්නකොට මෙන්න මේ කැලේ සතිය නෑ කියලා දැනගන්න. අන්න ඒකයි යතිනාම දේ. මෙන්න මේ දවසේ මෙතෙන් නිකන් සතිය තිබුණා මේ කැලේ සතිය තිබුණ නෑ කියලා සතිය ආපු වෙලාවෙම තීන්දුව වෙන්න පටන් අර ගන්නවා මේ කැලේ සතිය තිබුණ නෑ. මෙතනත් නෑ. එතකොට දන්නවා මේ සතිය නැති වුණට හේතුනේ මේ කතාව. එහෙම නැත්නම් අසවල් පුද්දලය නැත්නම් අසවල් ආහාරය අසවල් දර්ශනය කියලා ඒකෙන් ගන්න පුළුවන් ආස්වාද ආධිනව දෙක ගොඩ ගහ ගන්න පුළුවන්. ඒ නිසා සතිය නැතිකම Tamanne තේරෙන්න පටන් අරගත්තා නම් මේ මේ වෙලාවේ සතිය නැහැ කියලා එක විශාල දියුණුවක්. සතිය තියෙන බව දැනගන්න එකට වඩා හුඟක් හොඳයි සතිය නැති බව දැනගෙන නොසලී ඉන්න එක. ඒක තමයි අපි නිවනේ මෙපිට බලාපොරොත්තු වෙන දර්ශීය ජීවන රටාව සතිය ඉන්න තාක්කල් දන්නවා සතියින් ඉන්නේ කියලා අසවල් අරමුණේ අසවල් නිමිත්තේ ඉන්නේ නැතිකොට දන්නවා සතිය නැහැ. ඉතින් ඒකට හොඳම තැන තමයි සක්මනේදී හැරෙන තැනදී ඔය වගේ අපි නිකන් කරකොල තාන්න ගතියක් තියෙනවා. ඉතින් ඒකට කුරුළු සද්ද নানা ප්‍රකාර දේවල් බලපාන. ඒක තදින්ම හිත වෙනවා ඉදින්දා වැඩවල. හැබැයි එවැනි දේවල් තියේදී කතා කර කර ඉඳලා මේක කඩා ගන්නවා නම් මට ඒක අපරාධයක් කියලා. මොකද අම අමාරුවෙන් අපි මේ වෙලාවක් හදාගත්තේ ඇවිල්ලා මෙතන මේ පෛරුපාසනකම් කරන්නට ඔක්කත් එකිනෙක අඳුන ගන්න හදන වැඩක් නෙවෙයි. අඳුන ගනි අපි බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන්. බුදුහාමුදුරන්ගේ ගෝලයේ වශයෙන් හඳුනාගන්නේ. ඒක සතිය හරහා වෙන්නේ පන්දි ස්වාමීන් වහන්සේ එනකොට අපිට කියන්නේ ඔබ යන යන දන සත්‍යමත් වෙනවා නම් යන යන දන අප්‍රමාදී වෙනවා නම් ඔබ කොහේ හිටියත් එකම ජීව රුධිරේ අපි ගමන් කරන්නේ කොහේ හිටියත් අපි සම්බන්ධයි. ඒක මේ අයි හොඳ අයිය සිප ගලඳ ගැනීම අල්ලා මේ ආලිංගන වලින් නෙවෙයි කරන්නේ අපි කෘත්‍ය කරන හැම වෙලාවෙම සතිය ගත කරනවා නම් ඉබේම ඒ ශාසනික මෙහෙවර කරනවා ඒ වගේම අහුදුට කෙනෙකුට ශාන්තියක් තියෙනවා. ඒ නිසා සක්මණේදී ඇති කරගත්ත සතිය ඉදින්දා වැඩවලට යනකොට මම පොඩි වචන කීපකින් ඉවර කරනවා වෙලාව සලකලා සක්මන් කරනකොට අපි යම් ආකාරයකට පතුලේ වම් පතුලේ දකුණු පතුලේ හැපීම ගැටීම කෙටීම බලනවා නම් එදින්දා ජීවිතයේ අතුල් පතුල් දෙකේම තියෙනවා කියලා හිතාගන්න. අත්ලට යමක් හැපෙනවා නම් පත්ලට යමක් හැපෙනවා නම් ඒ හැම හැපීමක්ම සතියේ ඕන තරක ප්‍රශ්නයක් නැහැ. හැම එකක්ම අපි සතුටුමත් වෙනවා. ඒ වගේම එදිනදා ජීවිතේ ඉන්නකොට හරියට මේ වෙලාව ඇතුළත මේ වැඩේ කරන්න ඕනේ කියලා අපිට තියෙනවා මේ කාල සීමාවක් වටන වෙලාවල්. ඒකට අපිට වේගෙන් කරන්න වෙනවා. ඒ වගේම තව කෙනෙක් එක්ක සම්බන්ධීකරණය කරනකොට බාහිරට අනිවාර්යයෙන්ම හිත යනවා. ඉතින් මේ දෙක සත්‍ය පිටරන් උනන්දු කරන්න එපා. මේක අමාරුයි. පුළුවන් තරම් බලන්න සතිය පිටුනට තමන්ගේ වැඩක් කරගන්න තමන් තනියම කරගන්න වෙලාවෙදී සතිය පිටවන්න ගොඩක් සාර්ථක වෙනවා. කතා කර කර හෝ මොනවාරි හදිසි වැඩක් කරන වෙලාවෙදී ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා ඇඟට කරන්න දීලා නිකන් එයා කරයි. ටික දවසක් කරනකොට තමන්ට තේරෙයි ඒකේ රටාව. එහෙම නැතු මේ වගේ කලබල වැඩ කරනකොට සතිය පිටවන්න යන්න එපා. ඒකේ රුපියල් අසය අලුත් කල් ගහන්න හදනවා වගේ හරියන වැඩක් නෙවෙයි. පුළුවන් තරම් නැවතිල කාටවත් කතා නොකර දෙවන්නේක් සම්බන්ධ නොවී කරන වැඩවලදී සතිය පිටවන්න ගත්තොත් තමන්ට කවදා හෝ එදිනදා ජීවිතයේ සතිය සහ පරියන්කේ සතිය අතර සම්බන්ධතාවය දැකපු දවස තමයි යෝගාවචරයක් කියන නමට සම්බන්ධ වෙන්නේ. පැය 24 ඉන්න පුළුවන් ගතියක් සතියෙන් සතිය නැති බවක් දැනගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙන. ඉතින් ඒක මම හිතනවා ධ්‍යාන ලැබුවා, මාර්ගඵල ලැබුවා, රහත් වුණා කියනවට වඩා වටිනවා. මොකද මේ හිත ඇතුළට නෙමෙයි. ඊට පස්සේ තමයි අපිට ඔය පරිඋත් ทาน කෙලෙස් අනුසය කෙලෙස් පිළිබඳව පරිශන කරන්න පුළුවන් ඉන්නේ අපි ඒක ටිකක් ඔය ධර්ම දේශනාවේදී සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ටික තමයි මම හිතාගෙන හිටියේ පළවෙනි දවසේ උපදේශ පන්ති වශයෙන් මතක් කරන්න කියලා.